අප විරිය සම්බෝධියන්ගේ පිළිබඳ විස්තරයක් අවසන් කළා. ඊළඟට පීතිය පීතිය පිළිබඳ කිව්වා. පීති සම්බෝධියන්ගේ ටිකක් කළානේ. ඊළඟට පීති සම්බෝධියන්ගේ පිළිබඳවයි කියන්නට තිබෙන්නේ. පීති සම්බෝධියංග යනුවෙන් දැක්වෙන්නේ අප කවුරු දන්නා ප්‍රීතියමයි ඒ ප්‍රීතිය කුසල් සිත් වලත් යෙදෙනවා අකුසල් සිත් වලත් යෙදෙනවා. සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, අසංඛාරික, සසංඛාරික වශයෙන් සිත් දෙකක් තිබෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත, ditthිගත, විපයුක්ත, අසංඛාරික, සසංඛාරික කියලා සිත් දෙකක් තිබෙනවා. ඒ ලෝභ මූල සිත්. සෝමනස්ස සහගතයි මේ සෝමනස්ස සහගත වූ සිත්වල සොම්නස් වේදනාව හටගන්නවා. ඒ සොම්නස් වේදනාව යෙදෙන සිත්වල පවතිනව තවත් ධර්මයක් ඒ තමයි ප්‍රීතිය. ඒ ප්‍රීතියයි සොම්නසයි කියන මේ දෙක එකක්ම නෙවෙයි. සෝමනස්සය කියන්නේ වේදනාව, විඳීම. ප්‍රීතිය ඊට වෙනස් ධර්මයක්. එහෙත් සෝමනස්ස සිතකමයි බොහෝ සෙයින් ප්‍රීතිය ලැබෙන්නේ. ප්‍රීතිය ලැබෙනවා නම් ඒ ලැබෙන්නේම සෝමනස්ස සිතක. ඇතැම් විටක සෝමනස්සය ලැබෙන අවස්ථාවක් තිබෙනවා ප්‍රීතියෙන් තොර. ප්‍රීතියෙන් තොර සෝමනස්සයක් ලැබෙන අවස්ථාවක් තමයි සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යාන සුඛ. ප්‍රීතිය ඒ සිතෙහි නැහැ. දෙයිට කලින් ලැබෙන සිත දක්වන්නේ පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රතිඥාන කුසල චිත්ත විපාක චිත්ත ක්‍රියා චිත්ත කියලා තුනක්. එය ප්‍රීතියයි සුඛ කීවේතන සෝමනස්සේතන. ප්‍රීති සෝමනස්ස කියන මේ දෙකම ඒ සිත්තේහි ලැබෙනවා. නමුත් සුඛ ඒකග්ගතා සහිත චතුත්ථඥාන සිතේ කියන ඒ සිතෙහි සුඛය ලැබෙනවා ප්‍රීතිය නැහැ. ඒ ප්‍රීතිය ධ්‍යාන බලයෙන් ඉවත් කරනවා. ඒ ධ්‍යානයේ උපදෙව්වේම ප්‍රීතිය දුරු කරන්න. ඒක ප්‍රීති විරාග භාවනාවකින් ලබන්නේ. එහෙම නැති අනිත් තැන්වලදී දැන් කාමාවචර සිත් රූපාවචර සිත් කියන මේ භාවෙදී ඒවා සෝමනස්ස සහගත නම් ඒ සෝමනස්ස සහගත සිතෙහි ප්‍රීතියක් ලැබෙනවා. ප්‍රීතිය කියන්නේ සිත පිනවන ස්වභාවය. සිත පිනවන ස්වභාවය ප්‍රීතිය. ඒ සම්මසේ කියන්නේ අරමුණක තිබෙන ඒ ඉෂ්ට රසය විඳින ස්වභාවය. ඒ දෙක එකටම ලැබෙනවා. මං ධර්ම දෙකක්. ඒ වගේම මේ ධර්ම දෙකේ ස්වභාවය වෙන වශයෙන් තේරුම් ගන්නට ඕන. දැන් පිපාසිත මිනිසෙකුට වතුරක් තිබෙන තැනක් ගැන අහන්නට එහෙම නැත්නම් දක්නට එහෙම නැත්නම් සමහර විටක එහි ශබ්දයම ඇහෙනවනේ වතුරක් ගලා බස්නා ශබ්දය වැනි ශබ්දයක් ඇහෙන විට ඔහුට ඇති වෙන්නට පුළුවන් එකක් තමයි ප්‍රීතිය කියන්නේ. ප්‍රීතිය ඇති වෙනවා. දැන් ළඟ ඇති තමන්ගේ පිපාසය සංසිඳවා ගන්නට ජලයක්. ඒ ඒ ස්ථානියට පැමිණ පෑන් පවස සංසිඳවා ගන්නා විට ඇතිවද ඊය හැකි සෝමනස් සෝමනස් ඊට වඩා ගැඹුරු නැත්නම් ඊට වඩා ගොරෝසු මේ නිදර්ශන දක්වා තිබෙනවා ඒත් මා ඒ නිදර්ශනයක් ඉදිරිපත් කරන්නට කැමති වන්නේ නැහැ ඒ ප්‍රීතියයි සොම්නසයි පිළිබඳව පිළිදෙන විශේෂය දක්වනවා. ඒ වගේම ඊට වඩා තේරුම් ගත හැකි සැලකිය හැකි විශේෂය තමයි ප්‍රීතිය ඇතුළත් වන්නේ සංස්කාර ස්කන්ධයට. සෝමනස්ය ඇතුළත් වන්නේ වේදනා ස්කන්ධයට. එයින් පෙනෙනවා මේ ධර්ම දෙකක් මිසක එකක් නෙවෙයි කියන්නේ. ප්‍රීතිය සංස්කාර ස්කන්ධයට ඇතුළත් ධර්මයක්. සෝමනස්සය සුඛය දෝමනස්සය කියන ඒවා ඇතුළත් වන්නේ වේදනා ස්කන්ධය. එතකොට ස්කන්ධ වශයෙන් බෙදෙන විට ප්‍රීතිය සංස්කාර ස්කන්ධයට සෝමනස්සය වේදනා ස්කන්ධයට ඇතුළත් වනවා. මෙන්න මේ ප්‍රීතිය සොම්නස් පිටක ලැබෙන බැවින් බොහෝ විට ඒ ප්‍රීතිය කුමක්දයි කියන එක නොපෙනී යන්නට පුළුවන්. නමුත් ඒක කෙනෙකුට දැනෙන. ඒ ප්‍රීතිය දැනෙන ධර්මයක්. ඒක ප්‍රකට ධර්මයක්. ඒ ප්‍රීතිමත් අවස්ථා පිළිනවා. යම් යම් අවස්ථා අපට පිළිනවා අපි ප්‍රීති වෙනවා. ඒ සමහර විට කෙනෙකුගේ ශරීරයද මේ ප්‍රීතිය නිසා එසවෙන බවකුත් තිබෙනවා. සමහරු නටන්නේ ඒ ප්‍රීතිය ඇති වෙලා. සමහරු ඒ ප්‍රීතිය නටනවනේ. ඔය මගුල් තුලාවලදී එහෙම අපිට දක්නට ලැබෙන අවස්ථා තිබෙනවානේ සමහරු නටන. මොකද ඔවුන්ගේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසා ඇතිවන නර්තනය මිනිසුන්ට නැතිවම පුරුදු වන්නට ඇත්තේ මේ ඇතිවන ප්‍රීතිය නිසායි. ප්‍රීතිය. ඉතින් ඒක අකුසල ප්‍රීතිය කුසල ප්‍රීතිය කියලා දෙකකට බෙදෙනවා. අකුසල ප්‍රීතිය තිබෙනවා. ලෝභ මූල සිත්වල උපදනේ අකුසල ප්‍රීතිය. ඒකයි බොහෝ සෙයින්ම ඇතිවන්නේ. ඒකටයි බොහෝ දෙනෙකු කැමතිවන්නේ. ඒ අකුසල ප්‍රීතිය. කුසල ප්‍රීතියක් ලැබෙන. අපි හොඳ හැටි දන් දෙන අවස්ථාවලදී දානය හොඳට පිළියෙල කරලා දෙන අවස්ථාවලදී ඒ වගේ මේ දානමය පුණ්‍ය ක්‍රියාව සිදුවන ඇති දක්න අවස්ථාවලදී අපට ඇතිවන ප්‍රීතිය ප්‍රීතිය උපදී මෙන්න මේ ප්‍රීතිය බෝධිංග ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. එයින් කෙරෙන්නේ මේ ප්‍රීතිය කෙලෙස් නැසීමේ ප්‍රතිපදාවට අන්තර්ගත වෙලා පිළිදෙන. කෙලෙස් නැසීමේ වැඩ පිළිවෙලටත් ඇතුළත්ව තිබෙනවා ඒ ප්‍රීතිය. හැබැයි ඒක ලෝභ මූල සිත්වල ඇතිවන ප්‍රීතිය නම් නෙවෙයි. කුසල් සිත්වල ඇතිවන්නා වූ ප්‍රීතිය. ඉතින් කුසල් සිත්වල ඇතිවන්නා වූ ප්‍රීතිය වශයෙන් අපට ඔය භාවනා කරන අවස්ථාවවලදී මොන සිතේදී ලැබෙන්නේ? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. කියන මේ දෙකයි ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ. මක්නිසාද ඒ ඥාන විප්‍රයුක්ත සිත් කියන ඒවායේ ප්‍රීතිය තිබෙනවා. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත. නමුත් භාවනා කර්මයේත විශේෂයෙන්ම විදර්ශනාවට එතරම් උදව්වක් ඒ සිතෙන් ලැබෙන්නේ නැහැ. හේතුව එහි ඥානය ප්‍රඥාව නැති බැවින්. ඥාන විප්‍රයුක්තයි. ඥාන සංප්‍රයුක්ත සිත්වල ලැබෙන ප්‍රීතිය විදර්ශනා කරන අවස්ථාවවලදී කෙනෙකුට ලැබෙනවා. එවිට එය බෝධ්‍යංග ධර්මයක්ද වෙනවා. බෝධ්‍යංග తත්වයට දියුණු වූ කල්හි එයට කියනවා පීති සම්බෝධ්‍යංගය. දැන් කෙනෙකු ප්‍රීති වන්නට, Tamanta ප්‍රීතිය ලැබෙන දේවල් කරන්නට කෙනෙකුගේ සිත හැම විටම සූදානම් බව. ඒ කියන්නේ තමන්ට ප්‍රීතිය ලැබේ නම් ප්‍රීතියක් ඇති කරගත හැකි නම් යම් කිසි කාර්යයක යම් කිසි වැඩපොලක යම් කිසි දෙයක යෙදී ඒ වැඩෙහි වැඩෙහි යෙදෙන්නට එතනත්තා නිතරම සූදානම් වෙනවා හේතුව ඒ වැඩෙහි යෙදීම හේතු කොටගෙන තමන්ට ලැබෙන ප්‍රීතිය නිසා දැන් භාවනා කර්මයන් කෙනෙකුට පුරුදු වූ කල්හි Tamanගේ සිත්ගත් කල්හි ඒ භාවනාව එයද තමාට ප්‍රීතිය දනවන එකක් ප්‍රීතිය උපදවන එක විශේෂයෙන්ම දක්වනවා ඔය අපි භාවනා වශයෙන් කතා කරන විට බොහෝ සෙයින්ම අපේ කතාව යොමු වන්නේ විදර්ශනාව පිළිබඳව. මොකද අප මේ බහුල සංඛ්‍යාව නැත්නම් බොහෝ දෙන ඒ ධ්‍යාන උපදවා උපදවා ගැනීම පිළිබඳව ප්‍රයත්නයක යෙදෙන්නෝ නොවේ. ඒ ධ්‍යානයක් උපදවා ගැනීමට ගැනීමේ ප්‍රයත්නයක යෙදීම මේ ගිහි බන්ධනයන්ගෙන් යුක්තව කටයුතු කරන්නන්ට ලේසි පහසු දෙයක්ද නොවේ. ඒ නිසා මේ අපි භාවනාව ගැන කතා කරන විට නිතරම විදර්ශනාව ගැනයි අදහස් කරන්නේ. විදර්ශනාවයි එයින් අදහස් කරන්නේ. අනේ විදර්ශනාවේදී මේ ප්‍රීතිය විදර්ශකයාට වැඩෙන ධර්මයක්. අන්‍ය ධර්ම මෙන්න. දැන් විදර්ශනා කරන අවස්ථාවවලදී උපදනා වූ ඒ සිහිය ඒ සිහියත් එක්කම ලැබෙන දියුණුවන සමාධිය ඒ වගේම සිහියත් එක්කම දියුණුවන නුවණ ප්‍රඥාව කියන මේ ධර්මයන් වැඩෙනා මෙන්ම ඒ සමගම උපදනා වූ ප්‍රීතියත් වැඩෙනවා. ප්‍රීතියත් දිනුනේ. ඒ ප්‍රීතිය වඩාත්ම ඇති වෙනවා තමන්ට ඒ භාවනා කර්මයට කිරීමට කලින් තමා ඒ භාවනාවෙන් ලබන අත්දැකීම් ලැබපු කෙනෙක් නෙවෙයි. නමුත් භවනා කරන අවස්ථාවේදී Tamanට ඊට කලින් නොතිබුණු අත්දැකීම් ඇතිද? Tamanටම ඇතිවන අත්දැකීම් තිබෙන. ඒ අත්දැකීම් ඇතිවන්නට ඇතිවන්නට Tamanට ප්‍රීතියක් උපදිනවා මේ භාවනාවෙහි යෙදෙන නිසා. ප්‍රීතිය. එහෙම නැතිව ප්‍රීතියක් නොයදෙන කාර්යයක නම් Taman යෙදෙන්නේ අර ප්‍රීතිය නොවැඩෙන අනිත් වැඩවල යෙදෙන විට පුළුවන් තරම් ඉක්මනින් ඒ වැඩෙන් වෙන්වන්නට Taman කැමති වන්නක් මෙන්න භාවනාවෙන් Tamanට ප්‍රීතියක් ලැබෙන්නේ නැත්නම් එයත් Tamanට එපා වෙනවා ඒ නිසා භාවනාව නිසාම ප්‍රීතිය උපදිනවා ඒ නිසායි මේ පින්නතුන් දන්නව ඇති සමහර පින්නතුන් Taman යම් කිසි කාලයක් වෙන් කරගෙන තිබෙනවා වෙනත් කටයුතු තිබෙන බැවින් භාවනාව. ඒ භාවනාවේ යෙදී Taman සිටින කාලය තුලදී Tamanට ඒ භාවනාව නිසාම ලැබෙන ඒ ප්‍රීතිය ඒක ඒක ප්‍රීතිය යෙදෙන්නේ සම්මස්තිතේ කියවනේ ඒ ප්‍රීතිය සොම්නස කියන මේ නිසා තමන්ට භාවනාව රුචි කර දෙයක් තමාගේ රුචිය ඇතිවන දෙයක් එනිසා ඒ අවස්ථාව මග හරින්න ඒතනත්තා කැමැති වෙතෝන් කැමැති වන්නේ හිතේ කැමැත්තකින්ම නෙවෙයි බැරිම තැනයි ඒ අවස්ථාව අත්හරින්න ඒ තරම් තමන්ට මේ භාවනාව නිසා ලැබෙන ඒ භාවනාවේ රුචිකත්වය උපදවන භාවනාව නිසාම ලැබෙන ප්‍රීතියක්. ඒ ප්‍රීතිය මේ මේ සින්දු කියලා නටලා ඈ එහෙම ලබන ප්‍රීතිය වගේ නෙවෙයි. ඒ සින්දු කියලා නටලා වෙනත් විදිහකින් ලබන ප්‍රීතිය ඒ ප්‍රීතියක් තමයි. ඒක බොහෝම දුර්වල ප්‍රීතියක්. බොහෝම දුබලයි. ඒ වගේ නෙමෙයි භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය. ඊට වඩා ප්‍රබලයි. අන්තකේ භාවනාව මේ ලෝභාදී අරමුණු, ලෝභාදී වැඩෙන අරමුණු නිසා ලැබෙන ප්‍රීතියක් නෙවෙයි. ඒක නිර්ආමිෂ ප්‍රීතියක්. ඒ ප්‍රීතිය තමන්ට මේ අධ්‍යක්ීම් ඇතිවන්නට ඇතිවන්නට නුවණ දියුණු වන්නට දියුණු වන්නට ඒ ප්‍රීතියද වැඩෙනවා. ඒ වැඩෙන නිසා තමයි දක්වා තිබෙන්නේ ශුඤ්ඤාගාරං පවිත්තස්ස සම්ත චිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සති යතෝ යතෝ සම්මසති සන්ධානං උදයබ්බයන් ලබති පීති පාමුජ්ජං අමතං තං විජානතං එහෙම දක්වා තිබෙන්නේ අය ඔය ප්‍රීතිය නිසා ඒ ප්‍රීතිය ශුන්‍යාගාරං පවිත්තස් ශුන්‍යාගාරයකට කෙනෙක් වූ පිවිසෙන්නේ කුමටද භාවනාවේ යෙදෙන්නටද කියන්නේ ජනයාගෙන් සිස්සු තනක් එහෙම දක්වා තිබෙන්නේ ජනයාගෙන් සිස්සු තනයි කියන්නේ දැන් මේ ස්ථානයේ සිටින මේ හැමදෙනාම භාවනාවෙහිම යෙදෙන්නේ නම් මේ ස්ථානය ශුන්‍යාගාරයක් තමයි. එහෙම නැතිව වෙන වෙනත් කතාබහවල යෙදෙන තැනක් කරගත්තොත් ඒකට ශුන්‍යාගාරයක් වෙනවා. එවිට සංගමිකාවෙන් යුක්ත උත්තන ඝන සංගමිකාවේ කියලා එකක් තියෙනවානේ. ඝන සංගමිකාවේ කියන්නේ සමූහයා එක්ව සිටින එක. සංගමිකාව. ඒ සංගමිකාව දැන් දැන් මෙතන සමූහයයි එක සිටීම හේතු කොටගෙනම සංගතිකාව වෙන්නේ නැහැ. නමුත් වන්නේ කුමක්ද? එකතු කල්හි පටන් ගන්න කතාව. අන්න එවිට සංගතිකාව සම්පූර්ණයි. එවිට කාය විවේකයක් නැහැ, චිත්ත විවේකයක් නැහැ. ඒ කාය විවේක, චිත්ත විවේක කියන දෙකම ලැබෙන්නේ නැහැ. කාය විවේකයේ සඳහා තමයි ඒ සමූහයාගෙන් ගෙන්වන්නට උගන්වන්නේ. ඒකනේ හුදකලා වාසය බොහෝම වර්ණනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වර්ණනා කරනවා. ඒ හුදකලා වාසය කියන එකෙන් අදහස් කරන්නේ තමාගේ භාවනාවට සිත පවත්වමින් කටයුතු කාලය ගත කිරීම. ඒක හුදකලා වාසය තමයි. එවිට කොයිතරම් පිරිසක් හිටියත් Tamante in බාධාවක් වන්නේ නැහැ. Taman ඒට සූදානම් වුණ මිසක දැන් සමූහයක් කතා කරන එක නම් දැන් භාවනාවක යෙදෙන තැනක බොහෝ ഘോഷාවක් පවතිනවා නම් ඒක භාවනාවට බාධාවක්. ඒ නිසායි දැන් ධ්‍යානය ගැන සඳහන් කරනවා ශබ්ද කණ්ඨකෝ ධ්‍යානස්තකේ. ධ්‍යානයේට ශබ්දයේ කියන එක කටුවක් කියන. හරියට දැන් සමහර විට කියනවනේ මේ කණෙහි ඇනෙන උලක් වගේ කියලා. අන්නේ ඒ වගේ කටුවක් කියනවා ශබ්දය. එබැවින් මේ ඔය ශබ්ද කිරීම බොහොම පහත් කොට බුදුරජාණන් වහන්සේ කතා කරලා විශේෂයෙන්ම උන්වහන්සේව බහැ දකින්නට ගිය පිරිස ගැනද උන්වහන්සේ ඒ බඳු ප්‍රකාශ කරලා තිබෙනවා. අදම අවස්ථාවලදී උන්වහන්සේව බහැ දකින්නට දීලා නැහැ. ඔවුන් ගියේම බුදුරජාණන් වහන්සේව දකින්නට. කුඩ පඳුරු අරගෙන පූජා භාණ්ඩ අරගෙන උන්වහන්සේට මුණ ගැසෙන්නට Tamanගේ වාරයේ එනතුරු වාරයේ එනතුරු ඔවුන් කලේ කුමක්ද බෑකෝ ගසමින් එතන හිටියා කතා කරා බුදුහාමුදුරුවෝ ඇසුවා නාගීත හාමුදුරන්ගෙන් ඇහුවේ නාගීත කවුද උන්වහන්සේ වචනයක් පාවිච්චි කළා කේවත්තා මන්නේ මච්ච විලෝපේක මසුන් මරණ මෙරීමේ යෙදෙන කෙවුලන්නේ එහෙමයි කියේ මහන්ස මේ ශබ්ද කරන්නේ කවුද ස්වාමීනි මේ වහන්සේ වහන්සේ යම් තැනකද එතැනට මේ මේ සිව් පිරිස්ම ඒ කියන්නේ මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සිව් පිරිස්ම හරියට ගංගාවක් ගලන්නාක් මෙන් ඔබ වහන්සේ වැඩ සිටින තැනට පැමිණෙනවා ඒ වගේ මේ ඉච්ඡානංගල ඉච්ඡානංගලෙහි වාසය කරන ඒ බ්‍රාහ්මණ පිරිස් ඔබ වහන්සේ දක්නට ඒ පූජා භාණ්ඩ ආදී රැගෙන ඇවිත් සිටිනවා ස්වාමීන් වහන්සේ. ඔවුන්ට කියන්නේ තමන් වහන්සේව බහැ දකින්නට බැරි ඒ ස්වාමීන් වහන්සේ ඔවුන් මෙහෙම අරගෙන යන්නේ උන්ට ඉඩ දෙන්නේ නෑ. ඒ ඒ පූජා අභාණ්ඩාදී මේවායින් තථාගතයන්ගේ සිත් ගන්නට පුළුවන් වන එකක් නෙවෙයි. අර දැහැයි කියන්නේ මේ ගැස. ඒ මොකද? දැන් බුදුරජාණන් වහන්සේ විවේකය, නිශ්ශබ්දතාව බොහෝම ප්‍රිය කළසුයි. ප්‍රිය කළසුයි. වහන්සේ ඇතැම් අවස්ථාවලදී තමන් වහන්සේට ඉඩකඩ තිබුණොත් ඇතැම් විටක පින්දපාතෙහි වඩින්නට බොහෝ වේලා පිළිනවා නම් ඒ ගමන් මාර්ගෙහිදී තුන්වහන්සේ ඔය අන්‍ය තීර්ථක ආරාමවලටත් වඩි. අන්‍ය තීර්ථකයෝ ඉන්නවානේ තීර්ථකාරාම වහන්සේ තීර්ථකයක තරහලා හිටියේ නෑ. මේ සම්බුදවරේ එහෙම නෑ උන්වහන්සේලා දෙන්නේ. ඒ තීර්ථකාරාම වලටත් වඩිනවා. දුරදීම බුදුරජාණන් වහන්සේ වඩිනු දැක්ක හැටියෙම ඔවුන් මොකද කරන්නේ? නිශ්ශබ්ද වන්න, නිශ්ශබ්ද වන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අප ඉන්න තැනට පැමිණෙනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාව බොහෝම ප්‍රිය කරන උතුමෙක්. නිශ්ශබ්ද වන්න, නිශ්ශබ්ද වන්නේ කියලා ඒ හැමදෙනාම නිශ්ශබ්ද කරනවා. නිශ්ශබ්ද කරනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි එක්තැන් වූ කලෙහි කළ යුතු වැඩ දෙකයි ධර්ම සාකච්ඡාවක් කිරීම එහෙම නැත්නම් නිශ්ශබ්ද වෙන්නේ නිශ්ශබ්ද වෙන්නේ මොකද ඉතින් ඒ නිශ්ශබ්ද වෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ Taman පුරුදු භාවනාවක් තිබේ නම් එහි සිත පවත්වාගෙන සිටීම ඒක විශේෂයෙන්ම සලකන්නට ඕනේ එහෙම ඒ විදිහේ ප්‍රසිද්ධ ස්ථානවල තමයි දැන් මේ පන්සලේවත් සමහර පිරිස ඉන්නට පුළුවන් ඔය ඉදිරි ඉඳන ඒ දෝදීන් වහන්සේ අභියස තමන්ගේ වන්දනමානන කටයුතු වල යෙදෙන. එහෙම ආයත වුවත් බාධා කිරීම වැරදි. කාට වුණත් බාධා වෙන පරිදි. බෞද්ධයෝ කියන්නේ එහෙම පිරිසක්. කාහතරත් බාධාවක් කරදරයක් නොවන විදිහට හැඩ ගැසුණු පිරිසක් බෞද්ධ පිරිස කියන්නේ. බෞද්ධයාගෙන් එහෙම අන්‍යයන්ට කරදරයක් සිදුවන්නට බෑ. මට මතකයි මා මේ ස්ථානයට සමහර දවස්වල ආපු අවස්ථාවලදී නාරද ස්වාමීන් වහන්සේ වැඩ සිටිය උන්වහන්සේ මට කණු දෙවලා තියෙනවා. ගෘහ භූෂාව වැඩි. එහෙම කරන්න නරකයි. ඒ මොකද අපේ දෝෂයක් දොස් දකින්න එක හොඳයි. අන්‍යයන් අපේ දොස් දැක අපට පෙන්වන්න. ඒක හොඳයි. නමුත් මේ දෝෂයකට ලක්වන පරිදි අපි කටයුතු කරන්නට නරකයි. නරකයි. ඒක තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විවේකයේ නිශ්ශබ්දතාව බොහෝම ප්‍රිය කළා. ප්‍රිය කළා. මහසේ භාවනා කරන්නට එහෙම අමුතු වෙලාවක් එයි කියලා එකක් දක්වලා නැහැ. භාවනාවෙන් ඉතා ප්‍රයෝජන ගන්නට පුළුවන් අවස්ථාවක් තිබෙනවා. අපි බණපොත කියවන විට අපට තේනවා ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් භාවනා කරලා තිබෙන්නේ පින්ඩපාත පටිච්චසමුප්පාදය. පින්ඩපාතයෙන් පසුව පින්ඩපාත කියන්නේ දානය වළඳලා ඉන්පසු භාවනාවෙහි යෙදিলা තියෙනවා. ඒ භාවනාවෙහි යෙදුණු බොහෝ උතුමන් සවස් කාලයේ වෙන විට කෙලස් මසලක් තිබෙනවා. මේ භාවනාවේ යෙදුණු බොහෝ දෙනෙක් ඒ බව ඒ සූත්‍ර වල කියවන විට අපට දක්නට ලැබෙනවා. දැන් මේ භාවනාව ප්‍රියජනක දෙයක් නොවේ නම් කවුද කරන්නේ? ඒක අහනවා අපි. අපි එකිනෙක කෙනාට ඒ භාවනා කරන අවස්ථාවදී ඒ ප්‍රියජනක දෙයක් වන්නේ නැත්නම් අපි ඒක කරන්නේ නැහැ. අපිට ඒක නීරස දෙයක් කරන්නේ. භාවනාව සමහර විටක පුරුදු වෙන විට මුලදී නම් ඒකෙන් කිසි දියුණුවක් Taman තවම ලබා නැත්නම් එහෙම අවස්ථාවලදී කෙනෙකුට ඒකේ රසයක් නොදැනෙන්නට පුළුවන්. නම් භාවනාව තරමකින් හෝ දියුණු වේගෙන යන විට ඒ තනත්තාට ඒ භාවනාව ඉතාම හොඳට සිතට අල්ලන දෙයක් වෙනවා. දැන් අපට සමහර කුද්දලයන් හිතට අල්ලනවනේ. අන්න ඒ වගේ. සිතට අල්වන දෙයක් කියලා. එවිට ඒ භාවනාව අත්හරින්නට හිතෙන්නේ නැහැ. අත්හැරීම අමාරු දෙයක්. කිරීමයි වමනාවක්. අන්න ඒ විදිහට භාවනා කරගෙන යන විට මේ ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය ඉපදී වැඩෙනවා. වැඩෙනවා. දැන් මේ අර ගාථාවෙන් දැක්මේ ඒ ශුන්‍යාගාරයකට පිවිස්ස ශාන්ත සිත් ඇති වික්ෂුවට පිවිසි ශාන්ත සිත් ඇති වික්ෂුවට අමානුෂික ප්‍රීතියක් ඇති වෙනවා අමානුෂික කියන්නේ මානසික ප්‍රීතිය කියන එකයි මිනිසුන්ට ප්‍රකට වෙන්නේ අපකාහට ප්‍රකට ප්‍රීතිය ඒක මානසික ප්‍රීතිය ඒක ඒක කොයින්ද අපි ලබන්නේ බොහෝ සෙයින් ලෝභ මූල සිතින් ඒ කියන්නේ ලෝභ මූල සිතේ ඇතිවන ප්‍රීතියක් අපට ඇතිවන්නේ එහෙම නැත්නම් විසෝවනස්සසිත කියන ඔය දන් දීම ආදී ඒ බඳු දෙයක් කරන අවස්ථාවල. නමුත් මේ ප්‍රීතිය කෙනෙක් හුදු දානයක් දීලා ඉන් ලබන ප්‍රීතිය වගේ නෙවෙයි. දන් දීමේදී ඒ දාන වස්තු ප්‍රතිග්‍රාහකය තමන් ඒ සඳහා වූ වෙහෙස, දරු වියදම ඒ ආදී ගැන සලකලා තමන්ට ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඒ අවස්ථාවේදී උපදිනවා. නම් එබඳු ප්‍රීතියකට සමාන කරන්නට බෑ. භාවනාවෙන් ලබන ප්‍රීතිය. ඒකයි යතෝ යතෝ යතෝ සම්මස්සති ගන්ධානං උදයබ්බයං දැන් ඒ උදයබ්බය ප්‍රීතිය නැත්නම් උදයබ්බය ඥාණය සමග උපදනා ප්‍රීතිය කියන මේ ඇතිවන්නට කලිනුත් ප්‍රීතිය උපදිනවා ප්‍රීතිය උපදිනවා ඒ භාවනාවේ යෙදෙනකොට සොම්නස්සිත උපදිනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් උපදිනවා ඒ කුසල් සිත් වල ඇතිවන්නා වූ ප්‍රීතිය දැන් අන්‍ය ධර්ම ගැඩෙනවයි කියන්නේ ඒවායේ දියුණුවක් ඇති වෙනවා ඒ වගේම ප්‍රීතියක් දියුණු වෙනවා ඒ ප්‍රීතිය ධර්ම වශයෙන් ප්‍රීතිය දක්වලා තිබෙනවා කුද්දකා පීති කනිකා පීති සුභේග ප්‍රීති, පරණ ප්‍රීති, ওই විදිහට ප්‍රීතිය පස්වනක් ප්‍රීතිය කියලා දක්වනවානේ. ඒ දැන් උද්වේග ප්‍රීතිය කියන එක කෙනෙකුගේ ශරීරයේ පවා ඔසවාගෙන යන්නට පුළුවන්. කුද්දක ප්‍රීති, කනික ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උද්වේග ප්‍රීති, ආ පරණ ප්‍රීති කියලා. පරම ප්‍රීතිය තමයි ධ්‍යාන පිළිබඳව දක්වන්නේ. ධ්‍යාන සුත්වල ඇතිවන ඒ පරම ප්‍රීතිය. මුළු ශරීරෙහිම පැතිරුණු මෙන් දැනෙන ප්‍රීතියක් ඒක. පරමාපී. ඒ ඒක බුදුරජාණන් වහන්සේ උපමා දක්වලා තිබෙනවා. හරියට මේ යම් වස්ත්‍රයක් හිස සිට පා දක්වා හැමතැනම වැසෙනසේ දාගත්තාම ඒ හැමතැනම වස්ත්‍රයේ ගෑවෙන්නක් නෙමෙයි. මුළු සිරුරෙහිම පැතිරෙන ප්‍රීතිය. ඒ විදිහේ උපමා මහන්සේ වදාරලා තිබෙනවා. දැන් ඒ ප්‍රීතිය ඇති වෙනවා භාවනා කරන කෙනෙකුට. ඒ ප්‍රීතිය බෝධ්‍යංගයක් කියලා. ඇයි ඒකට බෝධ්‍යංගයක්? බෝධි කීවේ චතුස්සත්‍යව බෝධය කරන ඥානයමනේ. චතුසු මග්ගේසු ඥානං සතුසු මග්ගේසු කිව්වේ සතර මාර්ග සිද්ධි. යෙදෙන ඥානෙ සතර මාර්ග සිද්ධි ඇතිවන්නා වූ නුවණ. තවත් විදිහකින් කියනවා නම් මාර්ග ඥාන සතර. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන. ඒ බෝධියේ අංග ඒ සතර මාර්ග ඥානයන් ඇති කර ගැනීමට උපකාරක ධර්ම හතක්. එයයි ඒ බෝධ්‍යංග කියන්නේ. එවිට එහෙමනම් ප්‍රීතියක් ඒ සතර මාර්ග ඥානයන් උපදවා ගැනීමට උපකාර වන ධර්මයක් ප්‍රීතිය. එබැවින් මේක බෝධි අංගයක්. ඒ බෝධි අංගයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්ති වික්කවේ පීති සම්බොධ්ජංගාඨානියා ධම්මා සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බොධ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා පීති සම්බොධ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා මහණෙනි පීති සම්බෝධ්‍යංගය ඇතිවීමේ කරුණු ඇත්තේය ඒ එහි ඒ වායෙහි යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීමේ නූපන් ප්‍රීති සම්බෝධ්‍යංගය උපදින්නේද වේ උපන් ප්‍රීති සම්බෝධ්‍යංගය වැඩි දිනුවන්නේ සම්පූර්ණ වන්නේද වේ කියලා වහන්සේ වදාළා. ඉතින් ප්‍රීති සම්බෝධ්‍යංගත්තානීය කීවේ ප්‍රීතිය බෝධ්‍යංග වශයෙන් ලැබෙන ප්‍රීතිය උපදමේ යම් අරමුණක එල්බගෙනද ඒ අරමුණෙහි මේ ප්‍රීතිය නැවත නැවත උපදවා ගැනීම තමයි මේ ප්‍රීති සම්බොධ්‍යංගාථානීය ධර්මයන් වැඩි නේ. දැන් භාවනා කරන විට විදර්ශනා වශයෙන් භාවනා කරන විට විදර්ශකයාගේ අරමුණ වන්නේ මොනවාද? නාම රූප ධර්ම. එය ඊට වඩා බලල් කොට දක්වනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්ම. ඒවයි විදර්ශනාවට අරමුණ වන්නේ. අරමුණ වන්නේ. විදර්ශනා කියන්නේම උදත් පිරිසෙයින් උදත් පිරිසෙයින් දක්වනවා නම් කිය යුතු වන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්නා නුවණයි සියලු සංස්කාර ධර්ම අනිත්‍යය දුක්ඛය අනාත්මය කියා යම් නුවණකින් දක්නේ නම් ඒ තමා විදර්ශනාවෙන් කියන්නේ අන්න ඒ විදර්ශනාව ඇති කර ගැනීමට සියලු සංස්කාර අනිත්‍ය බව තමන්ට ප්‍රත්‍යක්ෂ වන්නට ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම කෙනෙක් භාවනාවෙන් කරන්නේ. ඒ සංස්කාර ධර්ම පිටත්තරව තිබෙන සංස්කාර නෙවේ පළමු කොට දක්නේ දැලන්නේ තමා පිළිබඳ වූ සංස්කාර. මමයි කියන මේ ග්‍රහණය මේ ගැනීම මුලාව නිසා වන්නත් ඒ මමයි කියන්නේ මොනවාටද කියා බලන්නේ විදර්ශනාවෙන් එවිට මමයි කියන්නේ මොනවාද කියන එක තමාටම ප්‍රත්‍යක්ෂ ඒ අවස්ථාවලදී මම මම මම කියන්නේ මෙන්න මේ මේ ධර්ම වලට කියන එක වෙන කවුරුත් නොකී වාට තමන්ටම පිළිගන්න ඒ මමයි කියා ගනු ලබන ඒ ධර්මයන්ගේ තිබෙන ස්වභාවය කුමක්ද? ඇති වෙන නැති වෙන ස්වභාවය. හැම දෙයක්ම ක්ෂණිකයි. ඇති වෙනව නැති වෙනව. ඒ ඇතිවීම නැතිවීම කියන මේවාට මෙයට භාජන වන රූපාදී ස්කන්ධ පංචකයකටයි මේ මම කියන ව්‍යවහාරය ලෝකෙහි පවත්න. ඒ ව්‍යවහාරයේ පසක තිබියදී ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය දුටු කලදී ඒ තැනත්තාට පෙනෙනවා ඒ නුවණට වැටහෙනවා ඒ මමයි කියා ගනු ලබන රූප ධර්මත් වේදනාදී ඒ නාම ධර්මත් ඇති වෙන හා නැති වෙන ධර්ම ඒ නිසා ඒවායේ නিত্য ප්‍රගත්මක් නැති බව තමන්ටම ප්‍රත්‍යක්ෂ ඒ තමා අනිත්‍යයි කියන අනිත්‍ය දර්ශන නিত্য දැන් අපට තිබෙනවා අපි සාමාන්‍යයෙන් අසා තිබෙන නිසා අපි දන්නවා <clears throat> දැන් මිනිස්සෙක් ප්‍රශ්නේ අපි ගනිමු මිනිස්සෙක් ඒතනත්තා ඉපදුනා අපි දන්නවා ඒ වගේම යම් කිසි දවසක මැරුණා. යම් කිසි දවසක මැරුණා. ඒ ඉපදීමයි ඊට අනතුරුව කාලයක් ගෙවිලා වුදු 60 70ක් ගෙවි එතනත්තා මිය ගියා. ඒ නිසා අනිත්‍යයි කියන එහෙම ගැනීමක් අපට තිබෙනවා. නමුත් ඒ අතරතුර ඔහු පිළිබඳව අපට තිබෙන්නේ කෙබඳු සංකල්පයක් අපට තිබෙන්නේ. අපට තිබෙනවා නිත්‍ය සංකල්පයක්. එදා ඉඳලා මෙදා වෙනතුරුම මේ ඉන්නේ කෙනෙක්. ඒ තමයි නিত্য ග්‍රහණය. එහෙම නැතුව සදාකල් කියලා අපි ගන්නෙ නෑ. අපි මේ මේ මමයි කියන පංචස්කන්ධය සදාකාලිකයි කියලා එහෙම දර්ශනයක් අපිට නෑ. අපි දන්නවා උපන්න මැරෙනවා. නමුත් ඒ ඉපදීමයි මරණයයි කියන මේ දෙක අතරේ තිබෙන පැවැත්මක් තිබෙනවානේ. ඒ පැවැත්ම පිළිබඳව අපට තිබෙන්නේ නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥා. ඒක ඊට වඩා ඊට වඩා සියුම් වශයෙන් සැලකෙන විට පහනක් දැල්වූ අවස්ථාවේ සිට පැය ගණනක් ගියාට පසු බලලා කියන්නේ මේ අසුවල් වේලාවේ දැල්වූ පහනේ කියලා. ඒ තරමකින් තියෙනවා අපට ඒ අවස්ථාවේ සිට මේ අවස්ථාව දක්වා වූ නිත්‍ය සංකල්පය. නමුත් එහෙම නෙවෙයි අනිත්‍යයි කියන්නේ. ඒ අනිත්‍යයි කියන්නේ මොනම විදියෙහිවත් නිත්‍ය බවක් නොදැක්විය හැකි බැරි. මොනම මොනම ආකාරයකින්වත් දක්වන්නට බෑ. යම් කිසි කාලයක් දක්වලත් එතන සිට මෙතන දක්වා නිත්‍යත්වයක්. එහෙම දක්වන්නට බෑ. එමත් නිසාද ඒ ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි කියන මේවා පිළිබඳ සිත පිළිබඳව ගන්නවා නම් තිබෙන්නේ උඩා ක්ෂණ තුනක්. රූපයක පමණයි ඊට වඩා දිගු කලක පිටියක් දක්වන්නේ. නමුත් ඒක මේ අසුරසනක් ගහන කාලයක්වත් නෙවෙයි. ඒ තරම් වේගවත් ඒ රූපයේ විදීමක්. අන්න ඒබඳු නාම රූප ධර්ම පුඤ්ජයක් තමයි අපි මේ මමයි කියලා ගන්නෙ. ඒ නිසා පළමු කොටම තමන් දැකිය යුතු වන්නේ මේ මමයි කියනු ලබන නාම රූපයන් පිළිබඳ තත්වාකාරය. ඒ නිසා අපි විදර්ශනා කරන්නේ පිට බලාගෙන නෙවෙයි. තමා වෙතට යොමු කරගත්ත සිතින් මේ විදර්ශනාවෙහි කෙනෙක් යෙදෙන්නේ. ඒ අනුසාරයෙන් තමයි අනිත් ඒවා බලන්නේ. මොකද ප්‍රකටව කරගත යුතුව තිබෙන්නේ මේ ග්‍රහණය තිබෙන්නේ තමා පිළිබඳ. මමයි කියන ග්‍රහණය. ඒක දියවි යන්නට ඕන. ඒ එය වෙනවා අනිත්‍ය බව දුකතාවසු. අපට තිබෙන මේ නිත්‍ය සංඥාව ඒ වගේම අපට තිබෙන සුඛ සංඥාව අපට තිබෙන සුභ සංඥාව අපට තිබෙන ආත්ම සංඥාව කියන මේ වැරදි සංඥා ඒවා කියන්නේ විපරීත සංඥා ඒ වෙනුවට අපට ඇති වූ යුත්තේ ඇති කරගත යුත්තේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අසුභ සංඥා අනත්ත් සංඥා ඒවායි අපට ඇති විය යුත්තේ ඒ සඳහායි භාවනාවක් කරන්න. ඒ ඒ සංඥාවන් කෙනෙකුට ඉබේ ඇතිවන්නේ. ඒවා දැන් කෙනෙකුට ගමක් දිහා බලා එහි තිබෙන අනිත්‍යතාව නිකම්ම එන්නේ නැහැ. නේ අපිට යමක් දිහා බලන විට අපිට පෙනෙන්නේ එහි තිබෙන බොහෝ විට හොඳ පැත්ත. සමහර විටක නරක පැත්ත. ඒ දෙකෙන්ම අපි මුලා වෙලායි. ඒ අරමුණ ගන්න. ඒ හොඳ පැත්ත දක්නට ලැබුණාම අපි ඒක ඇලෙනවා. නරක පැත්ත දක්නට ලැබුණාම අපි ඒක ගැටෙනවා, කිපෙනවා. නමුත් ඒ බඳු ගැනීමක් සඳහා නෙවෙයි භවතාව තිරෙන්නේ. ඇති සැටි ගැනීම. එතකොට ඇති සැටි ගැනීම නම් යම් අරමුණක එල්බගෙන තමන්ට ලෝභය ඇති වෙනා ඒ Taman ඒ අරමුණ පිළිබඳ ඇති සැටිය දැකලා නොවේ. යම් අරමුණක එල්බගෙන Tamanට ද්වේෂය ඇති වෙනා ඒ තමා ඒ අරමුණ ඇති සැටියෙන් දැක් අවස්ථාවකදී නොවේ. අනේ ඒ නිසා ඇති සැටි ගැනීම. ඒකට ඇති සැටි ගැනීම නම් මොකක්ද? ඒකේ තියෙන ඇති සැටිය. අපි කොයිතරම් හොඳයි කියලා ගන්න අරමුණක් වත් අපට සමහර විටක ඉතාම නරකයි කියා ගන්න ආරමුණක වත් තිබෙන්නේ එකම ඇති සැටියක් මොකක්ද ඒ එය ඇති වෙන නැති වෙන දෙයක් ඇති වෙනවා නැති වෙන ඇති වෙනවා නැති අනේ ඇතිවීම නැතිවීම කියන මේ දෙක දක්නා තරමට තමන්ගේ විදර්ශනා නුවණ දියුණු කරගෙන ගියොත් එතෙන් සිට ඇතිවන්නා වූ ප්‍රීතිය ඒ අරමුණ ගෙන ලබන ලැබෙන සිත්වල උපදනා වූ ප්‍රීතිය ඒක නිම්හින් නැති ප්‍රීතියක් ඒ නිසායි ඒක අමානුෂික ප්‍රීතියක් කියන්නේ ශුන්‍යාගාරං කවිත්තස්ස සංකචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතු සම්මා මනාකට ධම්මං විපස්සතෝ විදර්ශනා කරන්නේ කුමක්ද ධර්ම මොනවාද ධර්ම නාම රූප ධර්ම සම්මා ධම්මං විපස්සතෝ යතෝ යතෝ සම්මසති කන්ධානං උදයබ්බය මෙතනත්තා සම්මර්ෂණය කරනවා විදර්ශකයා මොනවාද මේ සම්මර්ෂණය කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ උදයබ්බයන් ඇතිවීමයි නැතිවීමයි. ඇතිවීමයි නැතිවීමයි. ඒ කියන්නේ ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක දක්නා නුවණ Tamanට උපදිනවා. නුවණින් දකිනවා ධර්මයන්ගේ ඇතිවීම ධර්මයන්ගේ නැතිවීම. උද්‍යප්පය. එවිට තමයි ලබති පීති පාමුච්ච. ඒ ඊටාම උසස් බලවත් වූ ප්‍රීතියක් ලැබෙනවා. ඒ ලැබීම හේතු කොටගෙන ඒ තනත්තාට ආහාර පාන පිළිබඳ උවමනාව පවා මේ ප්‍රීතිය කර්ම කොටගෙන දුරු වී යන්නට පුළුවන්. සමහර විටක ආහාර ගැනීමට નિયમિત කාලයක් තිබෙතත් මේ ඇතිවන ප්‍රීතිය කර්ම කොටගෙන තමන්ට ඒ කාලය ඉක්මවාද සමාධියේ භාවනා කර්මයේ යෙදෙන්නට පුළුවන්. යෙදෙන්නට පුළුවන් ඒ ආහාර පාන ඊතරම් වමනා නොකරන තත්වයකට උවද මේ සමාගයේ ශරීරයේද හැඩ ගැසෙන. එහෙම තත්ත්වය. ඒකනේ ද සමහර ওই භික්ෂු වහන්සේලා කර්මස්ථාන බුදුරජාණන් වහන්සේ විසින් ලබාගෙන අරණ්‍ය අරණ්‍යයන්ට ගිහින් භාවනා කරනවා. වහන්සේලාට ඒ තරම්ම ආහාර පාන ලැබුණේ නැහැ. මේ පින්නතුන් දන්නේ නැති ලංකාවේ ඇතැම් අවස්ථාවලදී ඇතැම් අවස්ථාවලදී අර විසුද්ධි මාර්ගයේ දැක්වෙන ප්‍රවෘත්තිය කෙනෙක් හොඳට පෙනෙනවා. අර එකම දවසේ මහානගමනු හාමුදුරුවෝ දෙනමෙක් දෙනමක් එක හාමුදුරු නමක් අනුරාධපුරයේ වාසය කරනවා. අනිත් හාමුදුරුවෝ ගඟින් එහා පාචීන කණ්ඩ රාජ්‍යයේ කියන ස්ථානයේ වැඩම කරලා එහි වාසය. ඉතින් ඔහොම කාලයක් ගත වුණාට පස්සේ ඒ පාචීන කණ්ඩ රාජ්‍යයේ වාසය කළ හාමුදුරන්ට හිතුණා තමන් සමග එකට මහණු වුණු අසවල් ස්වාමීන් වහන්සේ ප්‍රබෝධ දවසකින් දැකෙත් නැත. ඒ වගේම අනුරාධපුරය වන්දනා කිරීමත් කලකින් කළෙත් නැත. ඒ ඔක්කොම කටයුතු කරගෙන ඒම සඳහා උන්වහන්සේ පාචීන කණ්ඩ රාජ්‍යයේ සිට අනුරාධපුරයට මේ හම්බුව වාසය කරන ස්ථානයට පැමිණි. පැමිණිලා එදෙන් ඒ ඉස්තර වික්ෂුන් වහන්සේලා ආගන්තුක වික්ෂුන් වහන්සේලා පැමිණි කලදී වහන්සේලාට සංග්‍රහ කළා. ඒ අවස්ථාවෝචිත පරිදි ඒ සංග්‍රහය කරන්නේ. ඉතින් ගිලම්පස නැත්නම් මගදී ඇති වූ වෙහෙස සංසිඳවා ගැනීම සඳහා පානය කිරීම සඳහා බොහෝ සෙයින්ම ඉදිරිපත් කරන්නේ ඇල් වතුර වතුරයි දැන් බොනපන් ඉතින් මේ මහන්සියට ලැබුණා ඉතින් මහන්සේ කල් බලාගෙන ඉන්නවා කල්පනා කළා මේ පසුවදාට මේ හාමුදුරුවෝ මෙහි බොහෝ කලක් වාසය කරන නම දායකය ඇති බොහෝම ඒ දායකයෝ මහන්සියට හොඳ මේ ආහාර පාන ගෙනවිත් පූජා කරાવી ඒවත් ඉතින් සමන් වහන්සේටත් ලබා ගන්නට පුළුවන් නේ එහෙම බලාපොරොත්තු වෙන සිටියා නෑ එදත් එදා උන්වහන්සේ පින්ඩ පාත්‍රය වැඩියා කොහේ යම් තැනකින් කැඳ ටිකක් ලැබුණා එදිනම වහන්සේලාම ඒ කැඳ ආසන ශාලාවක ඉඳලා මේ මේ භුක්ති විඳා ඉතින් කිව්වා මේ අවත්නි මේ කොහොමද මේ හැමදාම දානය ලැබෙන්නේ ওই විදිහටද? ඒක එහෙම තමයි. හැමදාම ওই විදිහ තමයි කියලා දානය ලැබෙන්නේ අනුරාධපුරයේ. ඒ කාලේ සමහර විටක ඒතරම්ම සුභික්ෂ කාලයක් නොවන්නට පුළුවන්. මොන තමයි. අනිත් ස්වාමීනි මේ මා වාසන පාචීන කණ්ඩ රාජ්‍යයේහි එහෙම නෙවේ. එහි මේ ප්‍රත්‍ය සුලභයි. නිසා ඔබ වහන්සේට තිබෙන්නේ එහි වැඩම කරන්න. කියලා ඒ කතාව. ඉතින් දැන් උදේ මේ පින්ඩපාතයෙන් වැඩලා එළඹුණු කැඳ ටික පාන කරලා ඉන්නේ. ඉතින් පාචීන කණ්ඩ රාජ්‍යය යමු කිව්වනේ. උභවහන්සේටත් එහි වැඩිය හොඳයි කියලා. ඉතින් මේ හාමුදුරුවෝ අර හාමුදුරුවෝ සමග වඩිනවා. මේ පන්සලට පිටත් උනේ පන්සලේ ඉඳලානේ. යම් කිසි ස්ථානයක සිටයි පිටත් උනේ. ඒ ස්ථානයට හැරෙන තැනත් ඉක්මවල මේ හාමුදුරුවෝ වඩිනවා ඉදිරියට. ඉතින් අහුව ඇවැත්නි මේ කොහෙද යන්නේ? ඇයි ඔබ කීවනේ පාචීන කණ්ඩ රාජ්‍යයට යමුයි කියලා? මේ ඔය යන්නයි කියන්නේ. ඒ ස්වාමීන් මෙච්චර කල් වාසය කරපු තැනින් ඔබට රැගෙන යන්නට කිසිවක් නැද්ද? ඒ හාමුදුරන්ට මේ පන්සලේ හිටපු හාමුදුරන්ට අරගෙන යන්නට මේ අලුත් තැනට යන්න මොනවත් නැද්ද කියලා හෙව්වා. නෑ එහෙම දෙයක් නෑ. ඒ ඇඳ පුටු ආදිය තියෙන ඒවා සංගීතයි. ඒවා තැන්පත් කරලා තියෙනවා. තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ සිවුරයි පාත්‍රය තමයි තියෙන්නේ. අනේ ඇවත්නි මම මගේ තෙල් ගුලාව පාවහන් යුවල පාත්‍ර තවිකේ ඒ ඔක්කොම දාගන්න ආවා. ඉතින් ඉතින් ඒක ගන්න කියලා. මේ ආගන්තුක හාමුදුරුවෝ. ඉතින් මේ එක දවසේ හාමුදුරුවෝ ඔය තරම් දේවල් මෙහෙ කියලා දීලා තියෙනවා. මේ ඉතින් ඒව ගන්නට ගියානේ ඒ ගිය වෙලාවේ අනිත් හාමුදුරුවෝ ඒ ඒ අයිතිකාරකම් කියන්නේ මේ තෙල්ගුලාව ආදී කියලා ගියේ පාචීන කණ්ඩායමෙන් වැඩිහාඳුරු ඉවා ඇවැත්නි මේ අනුරාධපුරයේ මේ රුවන්වැලි මහාස්ථානයේ ඉදින්න ශ්‍රීනා බෝධීන් වහන්සේ වැඩ සිටින තැන් හරියට බුදුරජාණන් වහන්සේ වැඩ වැඩ සිටිනවා වගේය ඔබ වහන්සේ වැන්න වුන්ට නිවන් කොයි ස්ථානයක් මහානදම් කිරීමට සුදුසු තැනක්ය. එබැවින් වහන්සේ මෙහිම නතරවන්න මම යනවා පාචීන කන්ද රාජ්‍යයට කියලා ඒ හාමුදුරුවෝ සුවැදියා. දැන් අර ඒ විදිහේ හාමුදුරු නමකට ප්‍රත්‍යලාභය බොහොම අඩුයි. නමුත් උන්වහන්සේ මහානකම ඒ නිසා පාවාදෙන තත්වයක නෙවෙයි කියන්නේ. දැන් පාවාදෙන කියන්නේ මහානකම අත්හරිනවා මානකමී කියන එකේ යම් විශිෂ්ටත්වයක් තිබෙනවා නම් ඒ විශිෂ්ටත්වය කැප කරන්නට හේතු වන කරුණු සමහර විට මතුවෙනවා. එහෙම අවස්ථාවලදී කෙනෙක් මහානකම වෙනුවට වෙන දෙයක් බලාපොරොත්තු ලබා ගන්නවා. මහානකම පිළිබඳව තරම් අපේක්ෂාවක් නැතිව. එමත් නිසාද මහානකමෙන් ප්‍රීතියක් ලබන්නේ නැති හේතුවෙන් මහානකමෙන් Taman ලබන ප්‍රීතිය කියන එකට විශේෂයෙන්ම ලැබෙන්නේ භාවනාවෙන් භාවනාවේ යෙදෙන භික්ෂුන් වහන්සේ. සීලයෙන් නැතුව නෙමෙයි විශේෂයෙන් සීලයෙන් නම් Taman මෙතෙක් කල මෙපමණ හොඳින් සීල් රැක්කයි කියන කියලා අදහස් කරන විට ඒ ගැන සිතන විට කොයි තරම් ප්‍රීතියක් උපදින්නද මොනතරම් ඒක වෙන මොනකින්වත් ගන්නට බෑනේ මිලමුදල් වලින් ගන්නට පුළුවන් එකක් නෙවෙයි ප්‍රීතිය කියන එක. ඒ ප්‍රීතිය. ඒක ගන්න. දැන් සමහර ප්‍රීතිය තියෙනවා ඒක මිලමුදල් වලින් ගත හැකි. නිකන් ලැබෙන්නේ නැත්නම් ඒ මොන හරි අරගෙන බඩ ඇතුලට දාගෙන ඒකෙන් ප්‍රීතිය තැහැකි. එහෙම ප්‍රීතිය ඇති කරගන්න අවස්ථා තිබෙනවා. දැන් ඒකනේ සමහරු මත්පැන් බොන්නේ. ඒකෙන් තමන්ට ලැබෙනවා ප්‍රීතිය. ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය මේ භවනාවෙන් ලැබෙන ප්‍රීතියට මාරු කරන්නට බෑ. මාරු කරන්නට බෑ. අන්න ඒ ත්‍රිේක වගේමයි මේ ශාසනික ප්‍රතිපත්ති. ශාසනික පිළිවෙත් පුරන කෙනෙකුට ඒ නිසා ඇතිවන ප්‍රීතිය මේ වෙන ප්‍රීතිය වගේ නෙවෙයි. ඒකයි ඇතම් කෙනෙකුට ඒ ආහාර පාන ආදී ඒ තරම් සැලකිය යුතු දේවල් නෙවෙයි. සමහර විටක Taman ඒ කටයුත්තෙහි යෙදී සිටින විට මේ තමාට පුරුදු පරිදි ආහාර නොලැබුණා ඒකෙන් Tamante තරම් පාඩුවක් වෙයි කියලා හිතෙන්නේ නැහැ. තමගේ භාවනා කර්මයෙන් Tamante ලැබෙන ප්‍රීතිය නිසා. අන්න එහෙම මේ ප්‍රීතිය බෝධිංග ධර්මයක් වූ කල්හි తত্ত্বය ඒ තරමට උසස් දිනුයි එබැවින් Tamante ඕනේ තරම් වේලා ඒ භාවනා කර්මෙහි යෙදෙන්නට පුළුවන් කමක් ලැබෙනවා. තව තවත් තව තවත් Tamante ඒ භාවනාවේ යෙදෙන්නට පුළුවන්කම දැන් ඒක අර උපක්ලේශ ධර්මයක් වශයෙන් ලැබෙන ප්‍රීතිය කියලා එකක් තිබෙනවා මේ විමුතුන් දන්නවනේ ඒක. ඒක ඒ ඇති වූ ප්‍රීතිය වර්ධවා ගැනීම නිසා සිදුවන තත්ත්වයක්. එහෙම නැත්නම් හිතන්නට එපා ඒ ප්‍රීතිය නරක එකක් කියලා. දැන් ඒ උද්‍යප්පේ ඥානය ඇති වෙන අවස්ථාවේදී උඩයන්ගේ තිබෙනවා ලා කරුණ අවස්ථා. ඒ පළමු කොට උද්‍යප්පේ ඥානය පහළ වෙන විට ඒ උද්‍යප්පේ ඥානය පහළ වන්නේම සමාධියේ තිබෙන දියුණුව නිසා. සමාධිය ඒ තරමටම දියුණුයි. ඒ දියුණු සමාධිමත් සිතේ තමයි මේ නුවණ පහළ වන්නේ උද්‍යප්පේ ඥානය. අර සමාධිමත් බැරි ඒ සමාධිය කර්ම කොටගෙන ඇතිවෙන කරුණු කීපයක් තමයි දක්වන්නේ උපක්ලේශ කියලා. එතන ප්‍රධාන උපක්ලේශය නම් නිකාන්තිය කියන්නේ. නිකාන්තිය කියන්නේ ඇල්ම, ආසාව. ඒක සිව්ම ආසාව. දැන් සමහර අවස්ථා තිබෙනවා මේ අප තුල ඇතිවෙන ඒ ආසාව බොහෝ විට අපටම දැනෙන්නේ නැහැ. මට මේ ඇති වෙලා තිබෙන්නේ ආසාවක් කියන එක. ඒ සමහර විට සමහරුන්ට සමහර කෙනෙකු සමග ඕනේ තරම් වේලා කතා කර කර ඉන්නට පුළුවන් ඒ තැනැත්තා හෝ තැනැත්තිය Tamangen ඉවත්ව යන විට ඒ ඉවත්ව යනවා නම් ඒකටත් විතරම් කැමැත්තක් නැහැ තවත් වේලා රඳවා ගන්නටයි Taman කැමති කැමතිවා. එහෙම අවස්ථාවලදී ඒ ඒ නිකාන්තිය නැත්නම් ඒ තෘෂ්ණාව, ඒ තණ්හාව, ඒ ආසාව ඇති වී සිටින ඒ ඇතිවුණු පුද්ගලයාටම දැනෙන්නේ නැහැ මට මේ ඉපදිලා ඇතිවෙන්නේ මේ තනස්සිය නැත්නම් මේ තනස්සා කෙරෙහි ආසාවක් නෙවෙයි දෙකෙන්නේ. Tamanටම වැටහෙන්නේ නැහැ. Tamanට. අන්න ඒ විදිහේ තත්වයක් තිබෙනවා නිකාන්තිය. නිකාන්තියේ ඒ ඕභාස පීති පස්සද්දී අදිමොක්ඛ විරිය ඥාන උපත්ථාන කියන මේවා පිළිබඳව අර නිකාන්තිය කියන එක ඇති. ඕභාසෝ පීති පස්සද්දී අධිමක්කෝච පග්ගහෝ සුඛං ඥාන මුපත්ථාන උපේක්ඛාච නිකාන්තිචය කිය අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ උපක්ලේශ 16 දක්වන. ඒ ඒ විදර්ශනූපක්ලේශ කියලා ඒවට කියන්නේ. විදර්ශන විදර්ශනාව දන්නවනේ විදර්ශනා භාවනාව. උපක්ලේශ කියන්නේ ඒ ඒ කිලිටි කිරීමට ඉවහල් වන හේතු වන කරුණු 10. කරුණු 10. ඕභාස. ඕභාස කියන්නේ ආලෝකයක් පැතිරෙන. සමහ ඒ ආලෝකය ඇතිවන්නේ බොහෝ සෙයින්ම Tamange ශරීරයේ. ඒක වෙන අයට පේන එකක් නෙවෙයි. ඒ භාවනා කරන්නාට පෙනෙන එක. ඇති බව Tamanට පෙනෙනවා නම් ඇත්තෙන් එහෙම ආලෝකයක් කියනවා නම් වෙන අයට පේන්න ඕනේ. එහෙම පෙනෙන්නේ නැහැ. මේ සමාධිමත් සිතට පෙනෙන කාරණයක් ඒක Tamanගේ ශරීරයෙන් ආලෝකයක්. ඒක අවට තිබෙන ආලෝකයක් වගේද එය දිස්වන්නට පුළුවන්. අතනෙකුට ඒ ඒ විදර්ශනා ආලෝකය විදර්ශනාව නිසා ඇතිවන ආලෝකය බොහෝ දුරටත් ඇතේ. බොහෝ දුරට. සංසාර හඳුන්වනමක් පිළිබඳව කතාවක් වෙනවා. ඒ එක නමක් කියවා හැබැයි දැන් මට මේ විහාර මළුව එහෙම පිටින්ම ආලෝක වී පෙනෙනවායි ඒ මලසුන් වල කදා තිබෙන මල් පවා වෙන වෙනම පේනවායි කියන මේ කලවර රාත්‍රියේ අනිත් ආමතුරු කියනවා "අරත්නි මට මෙතනින් ඈත මහා මුහුදේ මහා මුහුදේ ඒ කටලේ එනේ අතට මේ යන මාළුන් පවා පේනවා මාළුන් දැන් ඒ විදර්ශනාව නිසා පැතිරුණු ආලෝකය. ඒබඳු ආලෝකයක් භාවනා කරන්නෙකුට ලැබුණම ඇති වුණාම තමා අදක්ෂයෙක් නම් තමා මේ පිළිබඳව නොදක් කෙනෙකු නම් තමන්ට ඇතිවිය හැකි ඒ නිසාම මුලාව මොකක් නිසාද මේ ආලෝකය නිසා මෙබඳු ආලෝකයක් මීට පෙර මට ලැබුණේ නැහැ මම යම් මාර්ග ඵලයකට පැමිණෙන්නට ඇත එහෙම නැත්නම් අර ආලෝකයේ ගැන ආසාවක් තිබෙනවා මෙබඳු මීට කලින් ඇති වුණේ නැහැ නේ මේ අමුතු දෙයක් නේ අනිත් දෙයක් ඒ නිසා Tamanට ඒ පිළිබඳව ආසාව ඇති. එවිට මොකද වන්නේ? ඒ ආසාව දැන් සිටින් ওই සමාධිමත් සිට ඇති කාලෙදී කෙනෙක් ආරක්ෂා වන්නට ඕන. සිත බොහොම රැක ගන්නට ඕන කාලයක් තමයි ඒක. සිත සිත මුකෙන්ද රකින්නට තියෙන්නේ. සිතේ ආරක්ෂකයා කවුද? සිතේ ආරක්ෂකයා තමයි සිහිය. සිහියයි ආරක්ෂක. ඒ නිසා සිහියෙන් Taman දැනගන්නට ඕන මේ විදර්ශනාව නිසා ඇති වූ ආලෝකය. ඒ ආලෝකයද ඒක නිත්‍ය දෙයක්ද? නෑ. මේක ආලෝකයක් ආලෝකයක් කියලා ඒක නෙමෙයි කරලා. ඒක අයත් ස්වභාවයෙන්ම ඒක නැති වෙනවා. එහෙම නැත්නම් ඒකට ඇලුම් කරන්නට ගියොත් ඒ ආලෝකය Tamanට බාධාවක් වෙනවා. ඔය ආලෝකය බල බල ඉන්නට නෙමෙයි තමයි භාවනා කරන්නේ. ආලෝකය බලන්න නෙමෙයි. අන්න සමහරු එහෙම මුලාව. සමහරු තමන් භාවනාවෙන් ලක් දිනුවක් කියලා මොනවාද බලබලා ඉන්නේ. සමහරු දෙවිවරු බලබලා ඉන්නේ. එයාට දෙවිවරු පේනවා. දෙවිවරු පේන ඉතින් දෙවිවරු එනවා පියාඹගෙන වගේ. ඕවා පේන. සමහරුන්ට ඒ හිතින් ඇති වුණු අදහස දන්නේ දිව්‍ය ලෝක පේනවා. ඒ ඉන්න විශ්ව දිව්‍ය රාජා ප්‍රධාන මේ දෙවියෝ මම මම කියන්නේ මම මට මේ ලියලා එවපු ඒවා නිසා මම දන්නවා පොත්වල ඒවා ලියලා පළ කරන්න තියුවා ප්‍රසිද්ධ කරන්න මේ භාවනාවෙන් ලක් පැත්තක් කියලා මේක අපේ සමාජයෙන් ප්‍රසිද්ධ කරන්න තියෙනවා මම ලියලා ඇවිල්ලා මේක ප්‍රසිද්ධ කරන්නට බාර ගන්නට බැරි කියලා ඒවා බල බලා ඉන්නට ඒවා ගැන හිත හිතා ඉන්නට නෙවෙයි මේ භාවනාවක් තිබෙන්නේ එයින් Tamanට සිදුවෙන අර්ථයක් නැහැ. අර්ථයක් නැහැ. අපි හොඳ දිව්‍ය ලෝක තියෙනවා. ඒ දිව්‍ය ලෝක දිහා බලලා මෙතන හිටියාම ඇති වැඩේ මොකක්ද අපිට? ඒ වගේම තමයි හොඳ හෝටලයක කාලා බීලා නතර මිනිස්සු දිහා බලලා හිටියෝ. එහෙම පිටයි නේද? ඒක නැති වෙන්නේ මොකක්ද අපිට? ඒකෙන් තියෙන දැන් අර්ථයක් නැහැ. ඒකෙන් Tamanගේ කාලය අපරාධ ගත වෙනවා. නිරතරව. Tamanගේ වැඩෙන් පිටපණේ. එහෙම කරනවා දැන් සමහරු ඉන්නවා එහෙම නේ සමහරට යම් කිසි වැඩක් කරගෙනවා ඒ වැඩේ පසකට කියදී මේ වෙන වෙන දේවල් කරන්නේ අන්න ඒ වගේ එකක් මේ Tamanගේම වුවමනාවෙන් මේ වැඩේ තෝරගත්තේ තමයි මොකක්ද භාවනාව දේවල් ඉතින් කවුරු හරි Tamanට අමුතුවෙන් කියන්නට ඕනේ ඔක නෙවෙයි කලින් කිව්වේ මේකේ කියලා නමුත් මිනිස් සංතානයේ ඉබන් ඉබන් මේ දේවලට ඇදලා යනවා Taman මේ පටන් ගත්තේ කුමක්ද කියන එක මතක නැහැ ඒ නිසා එදන් අය අදක්ෂ දක්ෂකමක් පිරෙන්නට ඕන. අනිත් ඔක්කොටම වඩා ලොකු දක්ෂකමක් පිරෙන්නට ඕන භාවනා කරන කෙනෙක්. දක්ෂයෙක් වෙන්න. ඒ නිසා Taman ඒ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද කියලා දැනගන්න. ඒ කළ යුත්තේ කුමක්ද කියලා දැනගෙන ක්‍රියා කරන්නේ අර නුවණ. ඒක තමයි මේ පක්ක කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. සීලේ පටිච්චාය මරණ සපන්නෝ චිත්තං පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ බික්කු සෝ මං විගතේකට නිපකෝ කීවේ මේ පක්ක කියන නුවණින් යුත් කියන ඒ මේකත් කියන නුවණින් නුවණින් යුක්ත තැනක් ඒ තැනත්තා මොකක්ද කරන්නේ මේ පක්කෙන් කුමක්ද කරන්නේ මේ පක්ක කියන සබ්බ චිච්ඡ පරිනායික පාරිහාර්ය පඤ්ඤ හැම තිස්සේම නිරතුරුවම තමන්ට හරි මඟ පෙන්වන යායුක්ත කළ යුතු දේ දක්වන කළ යුතු දෙහි යොදවන නුවණ නුවණ ඒ නුවණ තියෙන්නට ඕන අන්න ඒ නුවණ ඇති වුණා නම් මේ ආලෝකයට ඇලෙන විකාන්තිය කියන එක උපදවා ගන්න නැහැ මේ ආලෝකයක් ආලෝකයක් බව දකිනවා ඒ දැකලා ඒ මෙනෙහි කරලා ඊළඟට ඒ ආලෝකයට අයත් ගතියක් තියෙනවානේ ඒක ඒක මේ පරමාර්ථ වශයෙන් තිබෙන ධර්මයක් නෙවෙයි. ඒක Tamanට ඇතිසේ වැටහෙන දෙයක්. මේ සමාධිමත් සිතට වැටහෙන දෙයක්. ඒක නෙවෙයි කියන්නේ. අල්ලුත් Tamanට ඒක බාධාවක්. ප්‍රීති ඊළඟට දක්වන ප්‍රීතිය. මෙන්න මේ ප්‍රීතිය බලවත්සේ උපදින. ඒ බලවත්සේ උපදිනාම ප්‍රීතිය පිළිබඳව මෙනෙහි කරන්නට ඕනේ. ප්‍රීතිය කියන එක නාම ධර්මයක් නෙවෙයි. ප්‍රීතිය කියන එක ඇති වෙලා නැති නොවි පවතින එකක් නෙවෙයිනේ. ඒක ඇතිව නැති වෙන ධර්මයක්. ඒ නිසා ප්‍රීතියක් නම් මේක ප්‍රීතියක්. ප්‍රීතියක් කියන එක මෙනෙහි කරන්න ඕනේ. ඒ ප්‍රීතිය හොඳ දෙයක්. නමුත් ඒක බාධාවක් කරගත්තොත් දැන් හොඳ දේවල් කියනවානේ. සමාත භාවනාව ඉදිරියට කරගෙන යාමටත් ප්‍රීතිය උපකාරයි. නමුත් ඒ ප්‍රීතියෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට බාධාවක් කරගත්තොත් ඒක නෑ. ඒ වෙන්නේ ප්‍රීතියට අලුතයි. ප්‍රීතිය කියන්නේ. අන්න ඒ වගේ ඒ ප්‍රීතිය ඇලල යුතු දෙයක් නෙවෙයි. මේ ප්‍රීතිය පවත්වාගෙන ඉදිරියට යන්න. ඒකට ප්‍රීති සම්බොජ්ජංගා ධාර්මීය ධර්ම කියන්නේ ප්‍රීතිය වැඩෙන්නේ යම් ප්‍රීතියම ප්‍රීතිය වැඩිීමේ කර්ම. ඒකට ප්‍රීතිය ඇතිවන්නේ සතර සතිපට්ඨානයේ Taman යෙදෙන විට. ඒ ප්‍රීතිය ඇතිවීමට හේතු වෙන කර්ම තව දක්වා තිබෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සීලානුස්සති, සාදානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේවත් නූප පුද්ගල පරිවර්ජනතා, සීද්ධ පුද්ගල සේවනතා එමනම් සේවිත අසාධනීය සුත්තන්ත පච්චරකනතා පදග්ග විස්සතා